ප්‍රතිශෝෂණයේ අභෝත්තමස 10 වෙනි දින හේවල්ල සූත්‍රයේ 15 වන දේශනාව සෝධම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දැයි දත්තපිටක් නෙලපහින් පටන් ගත්තා අපි ගිය පාර කතා කළේ ආයිෂේ ආයිෂේ පිළිබඳව කතාවක් ආයිෂය කියුවාම මේ ආයිෂය කියන්නේ පැවැත්ම කියලා අපි දැන් කරනවා. නමුත් මොකේ පැවැත්මද කියලා ගත්තොත් ආ ජීවත් වීමේ කියලා අරම අපි කතා කරනවා නමුත් ආයිෂය කියලා කියන්නේ ක්‍රියාවේ පැවැත්ම. ජයංක්ෂි ක්‍රියාකාරී වස්තුවක් අකිරිය විච්ඡ ඇති ක්‍රියාව නවත්තපු ඇති අන්නේ වස්තුව මැරිලා නැති වෙලා ආ කියලා තමයි කියන්නේ. ඒකට ගිය පාර අපි ඒ ආයුෂය කියන්නේ ක්‍රියාවට සම්බන්ධ ක්‍රියාවට අයිති කොටසක් හැටියට පෙන්වුවා ඒ යම් ප්‍රමාණයක ක්‍රියාකාරී ශක්තියක් තියෙනවා නම් ඒ ක්‍රියාකාරී ශක්තිය තමයි ඒ වස්තුවේ පැවැත්ම. වස්තුවයි ක්‍රියාවටපත් වෙන්නේ. ඒ වස්තුවේ පැවැත්ම තව තීන බව ඉදිරියට තීන බව ඒ ක්‍රියාව තුළින් දෙන්නේ. ඒක තමයි ඉස්සරහට යොමු කරවල තියෙන මේ සාක්ෂිය. ඒක එදා අපි කියනවා ඒ කතා විදිය අපිට ඒ ප්‍රශ්නේ මතුවේ මොකද්ද? උෂ්ණය ජීවිතේ මේ ලෝක ධාතුවේ කොයි එකක් පවත්න්නේ රඳවන්නේ ක්‍රියාවලට නගවන්නේ මේ මේ ක්‍රියා සියල්ල කරන්නේ ඒ අර උෂ්ණත්වයේ මූලික වෙලා. උෂ්ණත්වය රත් වීම නැත්නම් කොයි මෙහිකවත් මොන මෙහිකවත් ක්‍රියාකාරී ස්වરૂපයක් රැඳවීමේ ස්වરૂපයක් පවතින්නේ නැහැ ගුණ කරන්න බෑ. එතකොට ඒ ක්‍රියාකාරී తত্ত্বය සංවිධානය කරන්නේ ක්‍රියාකාරී தත්ත්වය සංවිධානය කරන්නේ උෂ්ණත්වය. ඒ උෂ්ණත්වයෙන් සංවිධානය කරන ක්‍රියාකාරීත්වය විසින් තමයි උෂ්ණත්වය නිෂ්පාදනය කරන්නේ. ඒතකොට ක්‍රියාකාරීත්වයයි උෂ්ණත්වයයි දෙක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙන තියෙන බව පෙන්නනවා. එතකොට මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් කුමක් මූලික වුණාද? කුමක් මූලික වුණාද කියන එකත් එතන පැන නගින ප්‍රශ්නයක්. ඒකට මේ ලෝක ධාතුවේ හැම වෙලෙම ලෝකයේ <clears throat> පැවැත්මට ලෝකය හැදීමට ඒ ලෝකයේ සෑම තැනම බලපවත්වන සියලු දේට යොමු වී ක්‍රියා කරන පරමාණුයේ සකස්සේ සියල්ලම උෂ්ණත්වයේ මූලිකයි. ඒනි ඒ උෂ්ණත්වයේ මූලිකත්වය ඇති ඉදිරිපත් වෙන හැටි ඒ කුෂ්ණත්වයේ විශ්ව ක්‍රියාකාරීත්වය සංවිධානය කරනවා. දැන් මේ අපි කතා කරන්න ඉන්නේ සෞඛ්‍ය වාරිදී කරපු දේශනා සාරාංශයක් ඉදිරිපත් කළා මේ අදට තියෙන එකේ ප්‍රාබද කරන්න නෑ. ඒකද ඒ ක්‍රියාකාරීත්වය නැවතුනොත් කුෂ්ණත්වයේ නැති බව පෙන්වනවා. මේ ඔක්කොම මේ පෙන්වන්න අපි එදා වීර්යය කලේ මොකද්ද? මේ අපේ ජීවිතය පිළිබඳ සෑහෙන වගකීමක් බාර අරන් අපි දැනට ක්‍රියා කරන්නේ. අපි නීතිය කරනවා මේ ආත්මේ හොඳින් ජීවත් වෙන්න, සැපෙන් ජීවත් වෙන්න. නීතිය කරනවා මරිච්චාන් පස්සේ හොඳ ලෝකෙ උපදින්න, දුක් නැති තැන් වලින් අයින් වෙන්න. මේ ආදී දේවල් මහා රාශියක් අපේ වගකීම් ඇතුලේ තියෙනවා. ඒ අතරතුරේ මෙලොව වශයෙන් නානා සම්බන්ධකම් ඇති කරගෙන ජීවිතේ සපවත් කරන සෑහෙන උත්සාහයක් දානවා. එතකොට මේ ඔක්කොම උත්සාහයන් අපි දරන්නේ සැප ගැන යොමු වීමක් තියෙන්නේ දුක පිළිකල් අපි දුක පිළිකුල් කරන්නේ දුක විඳින්න අපිට බැරි නිසා දුකෙන් ලැබෙන අයිතිවාසිකම පොරොත්තු දෙන්නේ නැහැ ඒක නිසා දුකින් අයින් වූ අයිතිවාසිකම් එක්ක අපේ සිත යොමු කරමින් මෙලොව සැප පරලොව සැප නිවන් සැප ආදී මේ ඔක්කොම අපි කතා කියන්නේ දුකින් අයින් වූ තත්ත්වයක් ඇත්තට මේ දුක කියන එකේ දුක කියන එකේ අයිතිවාසිකම සංවිධානය වෙන්නේ මොකන්ද කිව්වොත් ඒ දුක කියන අපි අප්‍රිය කරන වින්දන අයිතිවාසිකම ලැබෙන්නේ ප්‍රසන්නත් ප්‍රති ප්‍රතියෙන් පිටත් කරමුකුත් නැහැ ඒතර රත්වීම ආධිපත්‍ය කොට ඇති සියලු පැවතුම් සියලු අයිතිවාසිකම් රත්වීමටයි දුකත් රත්වීමේ එක සීමාවක් දුකෙන් අයින් වූ தත්ත්වය අපි සපෝෂයෙන් කියන කොටසෙත් ඒකත් සත්‍යයේ එක සීමාවක්. එතකොට මේ රත් වීම රත් වීම කියන මේ ශක්ති ස්වરૂපය විසින් නිෂ්පාදනය කරන විවිධාකාරවල අයිතිවාසිකම් තමයි විවිධාකාරවල අයිතිවාසිකම් තමයි අපි මේ යම් යම් නම් වලින් හඳුන්වන්නේ. ඒක ඒ හැම දෙයකින්ම අපි හදන්නේ අපට ඕන ගානට අපේ ජීවිතේ සංවිධානය කරගෙන අපට ඕන විදිහට තියලා. මේ වගකීම තමයි දැනට අපි බාර අරන් සෑහෙන උත්සාහයකින් මේ ක්‍රියා කරන්නේ. කාගෙන් හරි කවුරු හරි හැවුවොත් ඒ තමයි මෙච්චර කාලයක් Taman විසින් අපේක්ෂා කරපු ජීවිත තත්ත්වය. ඒ යම් කිසි තත්ත්වයක්. අපේක්ෂා කළාන ඒ තත්ත්වය Taman ලැබලා තෘප්තියටපත් වෙච්ච මොහොතක් තත්පරයක් හෝ කුඩු වෙලාවක්වත් තියෙනවා. ඒ විකක් නෑ කියන වචනේ මිසක් වෙන කිසිවක් කියන්න හම්බෙන්නේ නෑ. හේතුව මොකක්ද? එයා දන්නේ නැහැ. එයා මේ වයන්නේ මොන මට්ටමේ සැපේ කියන එකේ මොකද්ද මේ මට්ටම කියන්නේ? මොකක්ද දන්නේ නැහැ. සැප කියන වචනයක් එක්ක පස්සේ නෙලවනවා. එයා දන්නේ නැහැ මේ මම හොයන්නේ මොකක්ද කියලා. ඒ ආකෘතියක් නෑ එයා ගාව. ඉදිරියෙන් සටහනක් නෑ. එහෙනම් මේ හොයන්නේ මොකක්ද? මේ වුණ මෙයාට කියාගන්න බැරි වුණත් තේරුම් නැති වුණත් ඒ ගැන වගතුගුණු කුත්‍යාට පැහැදිලිව කියාගන්න බැරි වුණත් එයාගාව තියෙන්නේ දුකක් දුකින් අයින් වීමේ පරමාර්ථය. දැන් දුකින් අයින් වීමේ පරමාර්ථය මත දුකින් අයින් වීමේ පරමාර්ථයේ මත ගොඩ නැගිච්ච බලාපොරොත්තුව සාර්ථක කර ගැනීමට ඒ ජීවිතේ අපේ ජීවිතයි කියවාට තමයි මේ දුකින් තොර කරන්න හදන්නේ ජීවිත සංවිධානයේ තියෙන ඇත්ත ස්වરૂපය අපි තේරුම් ගන්න ඕනේ. දැන් මම මෙහෙම කිව්වත් ලෝතර බුදුහාමුදුරුවෝ ඊළඟට අවිල්ල දේශනා කළත් සුදු දේශනාවේ කියයි නම් Tamanට වැටහෙන්නේ නැහැ. Taman හිතෙන් පිළිගන්නේ නැහැ. ඒ පිළිගන්න ලැබෙන උදව් මොකද්ද? ඒ අහගත්ත ඒ අහපු දේවල් සමහරට යම් වෙලාවකට පෙනෙන්නේ. පෙනෙන්නේ කියන්නේ යම් වෙලාවකට දැනෙන්නේ, වැටහෙන්නේ. ඒක සිතෙන් පිළිගන්නේ. අන්න ඒ වෙලාවට යා කියනවා මේ කතාව හරි. මේක ඇති මේකේ තියෙන පවතින රහස මේකයි කියලා එයාගේ හිතෙන් යාට කියා ගන්නවා. ඒ කියන දා එනකම් ඒ Tamanda Taman කියන දවස එනකම් අපි ලෝක ධාතුන් කවුරු කතා කළා කිසි වැඩක් නැහැ. හැබැයි ඒකෙන් එක්තරා දෙයක් වෙනවා අරයට ඒ අවබෝධය ලබා ගැනීම සඳහා අවශ්‍ය දැනීමක් කරුණු ගොනුවීමක් තමයි අර ප්‍රකාශ වලින් ඉදිරිපත් කරන්න උතුර බුදුහාමුදුරු ඉදිරිපත් කළේ ඒක. ඒක අන්තිමට උන්වහන්සේට වදාරන්න සිද්ධ වුණා. මහණෙනි මම දුක ඇති වෙන හැටි කිව්වා. දුක සංවිධානය කිරීමට හේතු වෙන කරුණු කිව්වා. දුකේ කියන්නේ මොකද්ද කෙනෙක් කිව්වා. ඒ වගේම ඒ தත්යෙන් මිදීමට කල යුත්තේ කිව්වා. ඒ ක්‍රියාව සම්පූර්ණ වෙනකොට ලැබෙන අයිතිවාසිකම හැඩේ කිව්වා. ඒකට ඕක තමයි අපි දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා පාවිච්චි කරන්නේ. දැන් ඒ හතර උන්වහන්සේ වදාළට කවුද ඒ අනුසාරයෙන් ඒ අහල නිවන් දැක්කේ? අහල සැපේටපත් වෙන්නේ. අහල කවුරු සැපේටපත් වෙන්නේ? ඒ කියාපු දෙයට අනුව Tamange සිතිවිලි වලින් සිතිවිලි වලට ඒක පෙන්නලා මේක තියෙන ඇත්ත පිළිගැනීමට කරුණ ඔප්පු කරමින් ඒවා ස්පර්ශ කරගෙන යනකොට අන්න සිතෙන් කියනවා හරි ඔක තමයි දැන් කරන්න ඕනේ කියලා එදාට ඒකට කියන්නේ මොකද්ද අවබෝධය ඒක මේ අවබෝධය ලැබීම සඳහා මූලික වියුත් මොකද්ද අර බුදුහාමුදුරුවෝ විසින් පෙන්නපු අනාත්ම අයිතිවාසිකමක් නැහැ කියන අයිතිවාසිකමක් අපට නැහැ වෙන දේ පිළිගන්නවා හැර කියලා අනාත්ම දර් අනාත්ම පිළිගැනීම ලැබෙන තුරු ඒක සමාගේ හිතෙන් පිළිගන්නා තුරු මේ ජීවිතය පිළිබඳව අපි අරන් තියෙන නොමග යාම එක පැත්තකින් දෙරලා පයින්කොට තවත් පැත්තකින් අහු වෙනවා මොකද ජීවිත ආශාව කියන එක තියෙනවා ජීවිත ආශාව කියන කායකතින්ද මගේ තමන්ගේ ආධිපත්‍යයේ යටතේ ජීවිතේ ක්‍රියා කරන බව තමන් විසින් පිළිඅරන් තියෙන නිසා. ඒක බුදුදහමෙන් පෙන්වන්නේ මොකක්ද? බුදුදහමෙන් පෙන්වන්නේ එහෙම එකක් කොතන නැහැ. තියෙන්නේ ඒ ඇතුලේ ක්‍රියාකාරීත්වයේ විසින් නිෂ්පාදනය කරන යම්කිසි තාප ශක්තියක් නැත්නම් තේජසයක් අනුව තමන්ගේ වින්දන ඔක්කොම සංවිධානය වෙනවා එතකොට මේ ඇතුලේ රත් වෙන ප්‍රමාණය හැටියටයි අර දුක්ඛ වින්දනය ඇතුලේ රත් වෙන ප්‍රමාණය හැටියටයි අර දුක් අඩු වින්දනය සැප වින්දනය ලැබෙන. ඒකට ආ සිද්ධ වෙනවා. ඒ කොහෙන්ද මේ රත් වීම වැඩි වෙන්නේ කොහොමද? අඩු වෙන්නේ කොහොමද කියන එක සිතාමතා ගන්න ඔහුට සිද්ධ වෙනවා. එතකොට ඔහු ඇටෙන්නේ අර ප්‍රතිපදාව. ඒකට දැන් මෙතන අපේ කතාව යොමු වෙන්නේ හැරෙන්නේ අර ඒ උෂ්ණත්වයේ ක්‍රියාකාරීත්වය දෙකේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ උඩ ජීවිතයගේ පැවැත්මත් පැවැත්මේ හොඳ හොඳ ભેදයක් සංවිධානය වෙලා එක්තරා කටුක ක්‍රියාකාරීත්වයන් සෞම්‍ය ක්‍රියාකාරීත්වයන් නිෂ්පාදනය කරමින් අද මේ වගේ ජීවිතේ ගෙන යන්නේ ඒ ක්‍රමයේ යටතේ කෙරේ හිතාගන්න තමයි බුදුහාමුදුරන්ගෙන් මේ අවසරය ලැබිලා. ඒත් එසේ සිතන පුද්ගලයාට එසේ වටහාගත් පුද්ගලයාට ඒ කියන තේරුම ඇති පුද්ගලයාට අර කිව්වා වූ අවබෝධය ලබනද ඔහු විසින් විවේකයක් අරගෙන ඉතින් වනගත වෙලා මොනවා හරි විවේක තත්ත්වයක් අමුතු සංවිධානයක් මේ යුතුයිද නැහැ ජීවත් වෙන්නේ ඒ අවස්ථාව යාමෙන් කෑමෙන් මිදුම් විදුම් කතා කලෙන් දැලීම් ඇසේ මාගේ මේ ක්‍රියාවල් වලදීම මේක සම්ම අවස්ථාවක අවබෝධය නැහැ කොයි අවස්ථාවේ ශබ්දයක් අහලා යම් කිසි විදියකින් තමන්ගේ හිත රත් වීමටපත් වුණා නම් ඒ ලැබෙන්නේ දුකක් නම් ඒ රත් ඒ ඇසීම ශබ්දය අහලා තමන් දුකක් විඳිනවා නම් ඔහුට මේ තමන්ට දැනගන්න ලැබිච්ච විස්තරය අනුව මෙතන රත්ුනේ මොකද මේ රත් වීමකින් මේ දුක වැඩිනේ මගේ රත්ුනේ මොකද ඒ ශබ්දයෙන් මා බලාපොරොත්තු වුණා තව තව සැප විඳින්න ඒ කියන්නේ රසේ භුක්ති විඳින්න ශබ්දේ නැවතුණා මට කේන්ති ගියා. දැන් මේ ගිලියම් වෙලා තියෙන්නේ මට ඕනෙක නැතුවද? එතකොට බලාපොරොත්තු විසින් රත්ත්‍රිණි සංවිධානය සාක්මේ ක්‍රියාත්මක වන බව අන්නේ පුජ්‍යලයට ඒ සමහර වෙලාවට කෑම කන ගමන් හෝ ඇවිදින ගමන් හෝ මොකක් හෝ අවස්ථාවක ඒ ක්‍රියාව කරන්නේ. ඒ අවබෝධය ලබන්න පුළුවන් වෙනවා. නැත්නම් මේ තව ලෞකික ඉතිහාසයේ සාහිත්‍යයෙන් මේක සිද්ධීන් පිළිබඳව විස්තර මොනවාද ඒ සිද්ධීන්? දැන් ඇවිදින් ප්‍රාර්ථනා දැන් කතා කර කර කෙලස් නැත්නම් සමහර බුදිය ගන්න ගිහිල්ලා කෙලස් ඒ මොකද? අර විදිහටයි ඒක පෙරිලා තියෙන්නේ. නැතු සාමාන්‍ය මේ අමුතුවෙන් පිටපත දහගෙන කරපු එකක් නෙවෙයි. ඒක හරියට කරන පුද්ගලයෝ කොයි වෙලේ හරි ආයේක ඒ අදහස් එක්ක තමයි සිතිවිලි අවශ්‍යනකට අතුල් වෙනකොට කොයි වෙලේ හරි ආට එනවා අර අවබෝධයට උදව් දෙන හැඟීම් එන්න පටන් ඒක නිසායි බුදුහාමුදුරුවෝ කිය අප්‍රමාදයෙන් සම්පාදයට කියලා කොයි වෙලාවකවත් අපට අරින්න බා මේවත් එක්ක අතුල්ලන්නේ කියලා. ඒ ඇතිලිල්ල ගැනයි බුදුහාමුදුරුවෝ ප්‍රමාද වෙන්න දෙයි. කොහොම කර කර ඉන්නකොට උන්නු ගමන් සමාසාර කියනවා. එතන ඉඳලා යන්නේ ඒ න්‍යාය ඒ ක්‍රමයේ යටතේ තමයි. ඒකට අද තියෙන්නේ ඕක නෙවෙයි කතාව. මම වෙන අර කලින් කලින් කරපු දේශනාව මේකට ඈඳෙන හැටි දෙන්නයි. අයි මේ මේ කතාව ගත්තේ. මොකද්ද? මේ කෝටි තාම දිවහනවා. දැන් අ අසලින් සාමුද්‍රංගෙන් ආවසෝ ආයු සංඛාර මේ ආයු සංඛාර දැන් මේ ආයු සංඛාර කිව්වහම අපිට 아무තු <clears throat> සංකාර શબ્දයක් ආපුහම විශේෂකයෙන් බුල ත්‍යාග සංකාර කියන්නේ අර ප්‍රඥත් සකස් කිරීම මොකද ක්‍රියාකාරී ශක්තිය සකස් කිරීම ඒ ක්‍රියාව අවදි වීම අනිත් පැත්තෙන් කියනවා ක්‍රියාව අවදි වීම යරු සත්‍ය සාහන් සාහන් බව අපි ජීව කලින් ඒ ක්‍රියාව දාපිකු දෙල්ල හරවනවා ඒ දෙල්ල හැරවීම කාය සංකාරය. මොකක්ද? ක්‍රියාව කිරීමට උවමනා කරන සියලු යෝග එතෙන්ද එක්ුණාට පස්සේ දෙල්ල හැරෙන්නේ. එතකොට කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා කොටස් තුනක් දෙන්නවා. ඔය ඔක්කොම අර පැවැත්ම තීන බව පෙන්වන ලක්ෂණ. සිතේ ක්‍රියාව, වචනේ ක්‍රියාව, ශාරීරික ක්‍රියාව. එතකොට සිතේ ක්‍රියාවේ කියේ මොකද්ද? අර සිත යම් කිසි නිමිත්තක් ඇසුරේ දක්කර කරුණක් ඇසුරේ පහළ වීමට ලැබෙන උදව්ව විහිං අර සිත පහළ කරනවා ඒ සිතේ නානාකාරවල හැඟීම් පහළ වෙනවා ඒකට කියනවා මනෝ සංකාර ඉතින් ඒ හැඟීම් පහේ ඒ தත්ත්වය උදා වෙන හේතු ඉතින් මහ රාශියක් තියෙනවා ඒ ඔක්කොම මේ ගොඩේ දාන්න බෑ මොකද ඒ චිත්ත පහළ වීමම එක්තරා සකස් වීමක්. සකස් වීමක ප්‍රතිඵල සමූහයක්. මොකද්ද ප්‍රතිඵලේ? සිත ක්‍රියා කළා නිමිත්ත ආශ්‍රය කරගෙන යම් කිසි අදහසක්කට අනුව වින්දනයක් වින්දා. ඔන්න ඒ වින්දනය සැප වෙන්නත් පුළුවන්. දුක් වෙන්නත් පුළුවන්. එතකොට ඊළඟට තව එකක් කියනවා වචී සංකාරය. ඒ වචී සංකාර කියන්නේ මොකද්ද? සිත පහළ වෙලා ඒ සිතට වැටිච්ච අදහස්. ත අනු තීරණය ගැනීම සඳහා සිතේ ඇති වෙන අදහසක ස්වરૂපය ඉදිරිපත් කිරීම. ඒ ඒක කියන විඤ්ඤාතිය කියලා. වචී විඤ්ඤාති කාය විඤ්ඤාති කියලා දෙකට කියනවා. නම් දෙකක් ওই විදිහට. ඒක සිත විසින් නැත්නම් සිත අවදි වීම නිසා සිතේ වේගයක් ඒ වේගය අවදි වීම නිසා අවදි වුණ හැටිම අදහසක් පහ වෙනවාද කතාවට සුදුසු වචනයක් හංගිනාද එනවාද නැහැ ඒ සිතේ වේගය සමර්ථ වෙන්න ඕන අවදි වෙන්න ඕන ක්‍රියා කරන්න ඕන වචනයක් කීමට වමනා කරන ග්‍රන්ථීන්. ඒකට වෙනම ශක්ති ගොනු තියෙනවා. ඒ ග්‍රන්ථීන් චලනය කරන තත්ත්වයට ආවම අන්න වචනේ සකස් වෙනවා. ඒක දැන් තේරෙනවා අපි කරන එකක් නෑ. ඒ කොටස් හින් ඒ කොටස් වලට අයිති අයිති වාසිකම් නැත්නම් බලන්නේ එලාගේ අයිතිය පාවිච්චි කරන බව. ඊළඟට ඒ වචනේ ඒ අදහසට ඒ සිටිවිල්ලට අනුව පහළ වෙනවා වගේම ක්‍රියාවක් පහළ වෙනවා ඒ සිතිවිල්ලට අනුව දැන් කෙනෙක් කෙරෙහි තරහ වුණා නම් ගහන්න හිතෙන ඇති වචනයට දෙල්ලෙනකොට ඔක බනින්න හිතෙන ඇති ඒ අර සිතිවිල්ලේ තිබිච්ච ප්‍රමාණය ස්වરૂපය පැහැදිලි කරන කරුණු ලකුණු දෙකක් මේ සිත දැන් තරහින් කියන්නේ ඒක නිසයි දැන්නේ ඒක නිසයි කියන්නේ. එතකොට ඒ ඒ ක්‍රියාවට කියන්නේ ඒ ක්‍රියාව සකස් වෙච්ච ක්‍රියාව. කොහින්ද සකස් වෙන්නේ? ඒක කාය කායික නැත්නම් ක්‍රියාවන් සංවිධානය කරන ග්‍රන්ථින් වෙනම තියෙනවා. ඒව චලනය වෙන්න ඕන ක්‍රියාව පටන් ගන්න. නැත්තම් ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ ගන්තයෙන් අවදි කිරීමට සුදුසු චිත්ත වේගයක් මෙතන අවදි වුණා. එතකොට කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන තුනම එකම සිද්ධියක් ඔස්සේ, එකම නිමිත්තක් ඔස්සේ ක්‍රියා කරන ඇති. කොහොමද ක්‍රියා කරේ? සිතේ යන උස්මත්‍යක් බව අපි කිව්වා. ඒක ස්පර්ශයෙන් මතුවෙනා වූ ශක්තියක් බවක් කිව්වා. එංගියේ පාරපස්ස වේදනා ඒ ඉස්තරේ කියලා තේරෙනවා. ඒකෝට ඒ උස්මත්‍ය විසි තමයි මේ කෘත්‍ය තුනක් කළේ. ඒතර මේ උෂ්ණත්වය නැග්ගේ කොහෙන්ද? ඉන්ද්‍රියත් එක්ක සම්බන්ධ වෙන නිමිත්ත ආධාරයෙන් ඇති වුණා වූ රත් වීම හඳවතට සම්බන්ධ වුණා. හඳවත පිළිගත්තා නැත්නම් හඳවතත් එක්ක ආශ්‍රයයට වැටුණා. ඒක නිසා අර වේගයම. අන්න එතකොට දැන් අපිට පේනවා අපිගේ සිත් පහල කරන්නේ මේ ලෝකේ නිමිති. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒ පහ තමයි සිත් පහල ගන්න. ඒකට අපිට ආස්වාද ප්‍රති සදත්තට උමනා කරන රසායනික ඇතුළු කරන් ආස්වාද කරනවා. එතකොට අපි ආස්වාද කරනවා නෙවෙයි ඈ තුලන් යනවා සත්‍යයන්. ඇතුළු වෙනවා සත්‍යයන්. ඒකත් අපි කරනවා නේ. එතකොට සිත් පහල කියන්නේ අපි කරනවා නේ. ඒකත් ඉන්ද්‍රියට වෙන නිමිත්තේ හැටියට නිමිත්තේ හැටියට ඒ නිමිත්තේ විශ්ින් නිමිත්තත් එක්ක ඉන්ද්‍රිය ස්පර්ශ වෙලා ක්‍රියා කරපු හැටියට නිෂ්පාදනය කරපු හැටියට තේජස අර සිත පහළ. ඒ දැන් දෙන්න කියන සංකාර, ප්‍රති සංකාර, මනෝ සංකාර, කාය සංකාර කියලා සංකාර ගොඩ පැත්තෙන් ඒකේ විදිහට හඳුන්වනවා. මනෝ සංකාර කියන්නේ සිත විලිය වලට කියන නම. සිත. සංකාරය පරක් වෙනවා. නම. ඒක තමයි සංඛාරාජ් පාරක් ඇහිඳින්න ඕනේ ඕකයි. එතකොට ඒ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අහනවා මේ මේ මනෝ සංකාර මනෝ සංකාර විහිං මනෝ සංකාරද මිනිහට මේ වින්දනය ලබා දෙන්නේ මනෝ සංකාරද මේ වින්දනය විඳවීම ලබා දෙන්නේ නැත්නම් ආයු සංකාරද ආයු සංකාරද කියලා කිව්වේ අර ක්‍රියාව ආයුෂය කියලා පෙන්වනවා. එතකොට වචී, මනෝ, කාය කියන මේ සංකාරද එසේ නැත්තම් අර මනෝ සංකාර කියන අර සිතිවිලි පහළ වීමෙන්ද මේ වේදනාව ලබා දෙන්නේ මේ දැනෙන්නේ දැනෙන්නේ කොහොමද කියලා තමයි මේ හානිය. සිතෙන් දැනනවාද ක්‍රියාවල් වලින් දැනෙනවා. සිතින් කියනකොට ඒකයි අදහස්. එතකොට සරියුත් හාමුදුරුවෝ කියනවා අදාරනවා. සිතෙන් දැනෙන්නේ නැහැ. එතකොට සිතෙන් දැනෙන්නේ නැහැ. ඒ ක්‍රියාවලින් දැනෙන්නේ නැහැ. වේදනාව කියන එක ඒ දෙකට අය දෙකෙන් මත කොන්න එකක් නෙවෙයි. එතකොට මේක ලොකු ලොකු ප්‍රශ්නයක් නැත්නම් පිළිතුරු නැති ප්‍රශ්නයක් වුණා. එනවා වගේ පේනවා. නමුත් මේ පෙන්වන්නේ මොකක්ද? අර ක්‍රියාකාරී සත්‍යයන් ක්‍රියාකාරී සත්‍යයන් සිතෙන් කරුණක් කයින් කරුණක් වචනයෙන් කරුණක් ඒවැන් නෙමේ වින්දනය ලබා දෙන්නේ වේදනාව ලබා දෙන්නේ ඒවැන් නෙවෙයි ඒකට වෙනම කොටසක් ක්‍රියාකාරී ස්වરૂපයක් මේ වේදනාව දැනෙනවා කියන එක කරන්න වෙනම කොටසක් තියෙනවා ඒකට සාක්ෂියක් උන්වහන්සේ දෙන්නනවා ඒක ටිකක් ගැඹීරයි නමුත් නිරෝධ සමාපත්තියට සමවදින උත්තරය ජන සාක්ෂියක් ඉදිරිපත්. ඒකට දැන් ඒ සාක්ෂිය මෙතෙන් ගන්න ඉස්සෙල්ලා. දැන් මේ වේදනාව අපි දැනගන්නේ කොහොමද කියන එකයි ඔය අහන්නේ. කොහෙන්ද අපිට ඒක දනවන්නේ? වටහලා දෙන්නේ. මේක රිදෙනවා මේක දනවා මේක සකියනවා මේක උපුර ගන්නවා කවුද වටහන්නේ. දැන් අපි දැල්වොත් නවීන සිද්ධින් එක්ක මේක සම්බන්ධ කරලා දන්නවා යම් කිසි කෙනෙකුට නිර්වින්දනයක් ලබා දෙන්න ඕන නම් නිර්වින්දනයක් ලබා දෙන්න ඕන. සම්පූර්ණයෙන්ම ඒ නිර්වින්දනයට උදව් කරගන්නේ මොකද්ද? මොළයේ ක්‍රියාකාරීත්වය නවත්ත. මොළයේ ක්‍රියාකාරීත්වය නවත්ත. මොළයේ ක්‍රියාකාරීත්වය නවත්තපු හැටියේ වෙන්නේ මොකද්ද? වින්දනය දැනීම. සම්පූර්ණයෙන්ම අයිනවා. ඒ කැපුවත් මොනවා වුණත් නෑ දන්නේ. ඒක අනිත් වෙන පැත්තකට හැදිලා. ඒත් ඒයින් පෙන්වන්නේ මොකද්ද? මේක සිටිවිල්ලයි ක්‍රියාවයි නෙමෙයි මෙතන. වින්දනය ලබා දෙන්නේ සිටිවිල්ල ක්‍රියාවත් එක්ක සම්බන්ධ වෙන තවත් මනෝ ධාතුව කියලා මොළයෙන් දෙන ආවේගයක් තියෙනවා. ඒ ආවේගය මේකට එක්කාසු වෙච්ච වෙලාවටයි දැනෙන්නේ නැත්තම් දැනෙන්නේ. ඕකට පෙන්වුවා අසංකාර සසංකාර කියලා බුදුදහමේ හරිකතරා හොඳ පැහැදිලිව පැහැදිලිව සාක් ඔප්පු කළා. බුදුහාම සසංකාර අසංකාර වලින් හොඳට බේරගත්ත හැකි තෝරලා බේරගත්ත හැකි මේ වින්දනය ලැබෙන්නේ කාගෙන්ද? ඊට පස්සේ අපි අර විරෝධ සමාපatti කතන්දරෙත් මේකට පුට්ටු කරනවා. අසංකාර සසංකාර කියන්නේ දැන් සසංකාර කිව්වොත් උපකාරයකින් සහයකින් පහළ වෙන සිත. ඒක මේ ඒ කියනකොටම සංස්කෘතය මතක්. උපකාරයකින් මොකද නම් දරච්ච අභිධර්ම මේ සහයකින් පහළ වෙන සිත. අසංකාර කියන්නේ සහයක් නැතුව පහළ වෙන සිත. එහෙමයි කෙටියෙන් ඒක අපි ගන්නෙ. එතකොට සහය කියලා කියේ මොකක්ද? අපි දැන් මුලින් කිව්වා ඉන්ද්‍රියට නිමිත්තක් වැටිලා ඉන්ද්‍රියේ තියෙන රූප කලාප ප්‍රමාණු ඒක ක්‍රියාවටපත් කළා ඒකෙන් නිපදවන ඉන්ද්‍රියෙන් නිපදවන තේජසින් තේජස තුල ඇති වෙන කාන්දම තමයි හදවතේ තියෙන ලේ වල තියෙන කාන්දම මේ මේ රූප කලාප කම්පණය. ඒකට තමයි රූප වේදනා සංඥා සංඛාර කියලා හතරක්. පංචස්කන්ධ කියලා කතා කරන්නේ හතරක්. ඇහි තමයි වැඩ කරන්නේ. ඇහි නෙවෙයි ඉන්ද්‍රිය කෝකයක්. ඒ ඉන්ද්‍රිය රූපේ කියේ අර ආලෝකය වැටෙනත් එක්කම රූපණය වීම කියන්නේ අර චලනයටපත් වෙන වේදනා කියේ ඒ චලනම් මාධ්‍යෙන් ඒ පුපුරවල එදා තියෙන තේජස් නිකුත් වීම සංඥා කියේ ඒ තේජසේ කරා මින්මක් කියන ප්‍රමාණයක් තියෙනවා අංශකයක් තියෙනවා සංකාර කිව්වේ තවත් නිර්මාණයක් ඇති කිරීමට පුළුවන් ශක්තියක් හදනවා සැලවිල්ලට පුළුවන් ශක්තියක් සකස් කිරීම ඒ මොකද්ද ඒ තේජසේ තියෙන කාන්ද ඒ කාන්ද ඒ දැනෙනවත් එකම ඒ කාන්දමත් එක්ක වැඩ කරන්න පුළුවන් කාන්දම් නැති පරමාණු යම් ධර්ම කඳවතේ ලේවල තිබුණා නම් ඒ ඔක්කොම පිපුරුවා තේජ සද්දොස්සද අන්නේ තේජසටයි සිත කියලා කියන්නේ ඔච්චර මං මහන්සි වුණේ නිකන් උපකාරකින් සිත් පහළ වෙන සිත් ඒ උපකාරයක් නොලබා පහළ වෙන සිත් කියන මේ දෙක පෙන්වන්න. ඔන්න දැන් කාටවත් වැටෙන්න ඇති. ඒ උපකාර කියන පහළ වුණ සිත් දෙලින්ම ඉන්ද්‍රියෙන් හඳවතට යනවා. ඉන්ද්‍රියෙන් හදපු. එතකොට අර අසංකාර හිත අසංකාර හිත කියන්නේ ඒ අසංකාර සම්බන්ධතාවය එන්නේ කොහෙන්ද? ඇහෙන් එවලෙම අර එවලෙම කිව්වේ අර නිමිත්ත ඇහැට වදිනත් එක්කම කාන්දම් ශක්තියෙන් අරක අදවතේ නෝකන්නු විද්‍යුත් වේගයෙන් මොලේ චලනය කරනවා ඒ වේලාවෙදී ඇසකන් නාසය දිව ශරීරය කියන ওই කොයි පැත්තටත් ස්නායු සම්බන්ධයි මොලේ. ඒ චලනය කළ ඒ චලනය මගින් ආපහු එවන හදවතට උෂ්ණ වේගය. ඒ වේගයයි මෙතන පහළ වෙච්ච වේගයයි දෙකේකට කලවම් වෙච්චාම දෙකේකට කලවම් වෙච්චාම සද්දාරාවද්ද වීතිය කියලා චිත්ත වීතිය වල කතා කරනවා. ඒක ඉතින් මෙතෙන්ට ඕනේ ඒ පහටම වැඩිච්ච වෙලාවේ තමයි දැනෙනවා කියන්නේ. කොහටද දැනෙන්නේ? පහටම දැනෙන්නේ. අපිට නෙවෙයි දැනෙන්නේ. ඒ පහ තමයි අපි කියන්නේ. ඒ ඉන්ද්‍රිය පහ තමයි අපි කියන්නේ. අසකල් නාසය ජීව ශරීරයේ කියන ওই පහ ඇරුණට ඇරුණන් පස්සේ අපි කියන්නේ කෙනෙක් නැහැ. ඒ ඔක්කොම ගොනු කරලා මම කියලා කතා කරනවා. ඒවනේ ඒ පහ ඒ අනුසාරෙන් තමයි ඔය සිත් පහළ වෙන්නේ සිත් පහළ වල වින්දන ගැනීම වින්දන ගැනීම සිද්ධ වෙන්නේ අර මනෝධාතේ ක්‍රියාකාරීත්වයට පස්සේ ඒ ඒ වේ ඒ ක්‍රියාකාරීත්වය උදව් කරගෙන තමයි අද සල්ලි කර්ම වලට ලොකු උපකාරයක් ගන්නෙ මනෝධාතු අස්කරපු හැටි වෙන පැත්තට අකේ කරපු හැටි ඕන හැටි කපල කොටලා පොඩි කරන්න. ඒකට දැන් එකාට තේරෙන්නේ නැති තේරෙන්නේ ප්‍රශ්න අහන්න ඕන. නිරායාසයෙන් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කියන්න අපි තේරෙනවා. ඒකට දැන් මේ අපි දන්නවා මොළේනුත් නෙමෙයි මේ සිතිවිල්ලෙනුත් නෙමෙයි ක්‍රියාකාරීත්වයනුත් නෙමෙයි මේ දැනීම ඇති. දැනීම ඇතිවීමට විශේෂ උදව්වක් ලැබෙනවා. ඒ උදව්ව නැවතිච්ච වෙලාවට අපට දැනෙන්නේ නැහැ. අපට දැනෙන්නේ නැහැ කියන කතාව උඩට දෙන්නේ මට වෙන දේ මොනවද කියලා මා දන්නේ එහෙනම් කොහොමද කියන එක කියලා. මට වෙන දේ මා දන්නේ නැහැ කියනවා නම් කවුද ඔය මා කියන්නේ කියලා කතාව වලට අර උත්තරයක්. ඇත්ත තමයි කියන්නේ. ඔය දැනෙන්නේ නැත්නම් කොහෙද මම එතකොට ඒ කාරණය ලෝකෙට ඔප්පු කරමින් පරිණිරවාණයට නැත්තම් සදාකාලික සනසිල්ලට එසේ නැත්තම් අනිත් තාම පහසු වචනින් කියන නැවත නූපදීමට වග බලාගත්ත ස්ථීර පදනමක් මත ගොඩ නැගුණු ජීවිතයක රටාව පෙන්වනවා බුදුහාමුදුරුවෝ අපට අයිති දෙයක් නෑ මෙන්න ඒ බව කියලා ලෝකෙටම දෙන්නේ අනාත්ම වාදය මොකෙන්ද? නිරෝධ සමාපatti. අනාත්මය අපට අයිති නැහැ. ඒක මේ අපි බදාගෙන ඉන්නේ නිල්ලක ප්‍රතිඵලයක් මේ අයිතිය තියෙන එක මේ අපි කියන කතාවක් තියෙන්නේ අත්හැරපු හැටි ඒ අයිතිය ඔක්කොම නිරුද්ධ වෙනවා. ඒ අයිතියක් මුකුත් නැහැ කියලා පෙන්වන්නේ කොහොමද? ඔය නිරෝධ සමාපත්තිය කියන්නේ මොකද්ද නිරෝධ සමාපත්තිය කියන්නේ? ජීවිතේ පාලනය කරන සිතිවිලි අස්කල්ලා සිතිවිලි නාපදාලිකයි තියෙන්නේ. ඒ සිතිවිලි නාපදාලිකයි ඉන්නා නමුත් ආයුෂයේ තියෙනකන් තියෙනවා නම් සිතිවිලි පහළ වෙනවා. ඒක නිසා උන්වහන්සේලා හත් දවසකට සීමා කළා නිරෝධයට පත් වෙනවා. ඒ නිරෝධයට පත් වෙන්නේ කොහොමද? නිරෝධයට පත් වෙන්නේ ඉස්ලාම තමන්ගේ වහන්සේ තමන්ගේ සිත ධ්‍යාන වලට ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන අර එක එක චිත්ත මට්ටම් වලට වස්සන. ඒ අර අර සත්‍යයට ගන්න ඕන නිසා. ඊළඟට මේ තවත් හතරක් තියෙන අරූපී ධ්‍යාන කියලා ඒ වායත් දැක්සල හතරවෙනි එකේදී නේව සංඥා නා සංඥා නෑ. ආකින්ද ඔව් නේව සංඥා නා සංඥා එතන කියන්නේ අවසානයි. සදිච්චහම සීලවද නැද්ද සිත කියලා දැනෙන නොදැනෙන තත්ත්වයට එන. මේ මොකද්ද කරන්නේ? මේ කරන්නේ ඒ සිතවිල්ල නවත්තන මාධ්‍ය හැඩය ක්‍රමය බුදුහාමුදුරෝ අනුගමනය කරන්න හැකි ඒ නිරෝධ සමාපatti හැඩයෙන් දෙන්න. ඒ මොකද්ද එන්නේ? උන්වහන්සේ ඊළඟට කරන්නේ මොකද්ද? අපේක්ෂාව. අපේක්ෂාව කියන බුදුරුන්ට අපේක්ෂාවක් නැහැ. සම්බන්ධතාවය. කැදීමේ ක්‍රමය උන්වහන්සේ නම් කළා සංඥා වේදිත නිරෝධය. ඒ සංඥා වේදිත නිරෝධය කියන්නේ මොකද්ද? මට දැනගන්න ඕනේ නැහැ. දැන් මේ අපිට දැනෙන්නේ මොකද? දැනගන්න ඕන නිසයි. දැනගන්න ඕන. ඒක එහෙනම් ওই දෙක ඕනේ නෑ. ඕන. කියන දෙක බෙදෙන්නේ කොහොමද? ප්‍රක්‍රියාවට වැටෙන්නේ කොහොමද? අපි දැනෙනකන් හිතනවා කියන කිසිල වේග වැඩි වැඩි කර වැඩි කරලා දැනෙන මට්ටමට ගන්න. තේරුණා? දැන් සමහරවිට කන් ඇහෙන්නේ නැති හැම මොනවාද කියන්නේ? ඈ මොකක්ද? ලගා නැසින් ගහන්නේ අර දැනෙන මට්ටමට ගන්න හදන. ඒ අය අනේ අහමින් කරන්නේ මොකද්ද? ඇහිීමේ වේගය ඇහිීමේ අයිතිවාසිකම ලබා ගන්න උනාකට චිත්ත වේග වැඩි කරනවා. මෙයාගේ කන් වල තියෙන අර ප්‍රසාදයේ වෛද්‍යක මේ භ්‍රමණය කරගන්න. අර චිත්තය. ඉතින් මෙහි භ්‍රමණය කරන தත්ත්වය ඇති කරගෙන තියෙනවා මනුෂ්‍යයා යම් දන් හඳක් ගන්න. මේ ඉතින් දෙන්නේ මොකද්ද මේ ඕනකම්. ඒ දැනගන්න තියෙන ඕනකම්. ඒකද දැනගන්න තියෙන ඕනකම බුදුහාමුදුරුවෝ වයින් කරනවා. සංඥා වේදේ කියන දැනීම ලබා දෙන ශක්තියෙන් කරනවා. මොකද්ද බුදුහාමුදුරන් කියන ඕනකම? ඒක බුදුහාමුදුරු කියලා ගන්නත් එපා. බුදුහාමුදුරන් කියන ඕනකම අනුන්ගේ ජීවිතයට යහපත සලසන්නයි. ඕනකම උන්වහන්සේ ළඟන මේ තියෙන්නේ ලබාපුව ගෙනාපු ආයිෂේ. ආයිෂේ තියෙන නිසා අනුන්ට සේවය කිරීමේ සිතක් පහළ කරනවා නිකම් මේක දිවා යන්න නොදී. ඒක මුත්‍තා කරුණා මුත්‍තා කියලා කියන ධර්ම ශක්තිය හතරකින් නිෂ්පාදනයේ විපදවන්නේ හැඟි. නාන්ති නෙවෙයි. ඒ සංඥා වේදිත නිරෝධය කියලා හිතන් උන්වහන්සේ හැඳීම අයින් වුණාට සමාපත්තියට සමවැදිලාද නෑ තාම ඒ සමවැදින මට්ටම ඊට පස්සේ බුදුහමඳුරෝ දන්නේ මොනවා වෙනවද අන්න අනාත්මේ ඇති මෙච්චර අනාත්මය ගැන කතා කරලා ධර්ම වල විස්තර කතා කරපු උන්වහන්සේවත් දන්නේ කොයි වෙලේද නිරෝධයටපත් උනේ උන්වහන්සේ කිසිම සම්බන්ධයක් විතරයක් කරේ

එතකොට දැන් මේ දෙන්නේ මොකද්ද? මේකට සාක්ෂියක් දෙන්නේ වේදනාව ලබන්නේ විඳින්නේ විඳීම දැනෙන්නේ අර ක්‍රියාවට සිතට දෙවි. ඒ දෙක විසින් නිෂ්පාදනය කරන ශක්තියක් විසින් මොකද්ද? අරක දැන ගැනීමේ අපේක්ෂා. එක්ක සකස් වෙච්ච ශක්තියක් මනෝදහතෙන් එනවා. ඒක උනේ නැත්තම් නැත් දැනෙන්නේ. ඕනකම. මොකදද මේ ඕනකම? අන්න ඒක අපේ සිතිවිලි වලට දැන් පටලවන්න ඕනේ අත. මේ ඕන මෙච්චර මහන්සියලා අපි ඕනකම් කරන මොනව කරන්නද? අපි මෙතෙක් කල ඕන කමින් සංවිධානය කළේ මොකද්ද? දුක් විඳින පැත්තක්. දුක් විඳින දෙයක්. ඊළඟට අපේ මේ අවශ්‍යතාවය හැරෙනු හැරුණොත් අර දුකින් නිදහස් වෙන පැත්තට. දුකින් නිදහස් වීමයි මේ මගේ සියලු සායන් කනවා දිනවා නිදා ගන්නවා මේ ආදි සියලු සාතු ජීවිතයට කරන්නේ මොකදද දුකෙන් නිදහස් වෙන වැඩේ කරන්නේ නිදලා නිදලා වැඩි කරා ඒකට බැරිලා එහෙම අදහසක් නැතුව එහෙම අදහසක් නැතුව ශරීරයේ සාතු කළ යම් දුකක් තන්නේ කියලා ඕකටද මම මේ මම මහන්සි වෙන්නේ ඕකටද මම මේ ගෑවේ හොඳට සාතු සප්පායන් කළේ ඒ ඔක්කොම කරලා ගත්ත ශරීර මේ ජීවිතේ මම මේ දුකක් නෙවෙයි කියලා පසුතැවෙන්නේ. ඒක මම දුකෙන් නිදහස් වෙන්නයි. මගේ මේ ජීවිතේ ධම්මා භාවිතා කරන කියලා යමෙක් හිතුවනම් එයාට දුකක් ලැබුණා. අපි කියමු හොරිගිරියක් නැත්තම් වණයක් දාලා එතුමයි. ඉතින් මන හදා ගන්න නම් මෙච්චර මේ සත්පයන් කලේ ප්‍රෝටීන් අරවම දැන් මේකට. දැන් ප්‍රෝටීන් අරව වෙලා යනවා. නෑ. ඒ වණින් මට උදව්වක් ලැබෙනවා. මොකක්ද? දුකින් නිදහස් වීම සඳහා අම් ඒ වේදනාවත් එක්ක සිතේ නරක වීමක් නැතුව ඉන්න මම ඒකෙන් පුරුදු වෙනවා. ඒකට මට වනේත් නිවන් දකින්න උදව්වක් කරනවා. ඒ පුද්ගලයා ඒ හැදීට ගත්ත දවසේ ඉඳලා අර හැම පැත්තෙන්ම අර එන එන හැම දෙයක් එන එන හැම එකක්ම පිළිගැනීමේ සත්‍යයට එයා ඒ හැරෙන හැරිය යුතුයි කියලා අපි කලින් කිව්වනේ අදත් කියනවා ඒ මොකද අර දුක් විඳීමේ සංවිධානය පවත්වීමට උදව් දෙන උෂ්ණත්වය. ජීවිතේ පවත්වීමට සියලු සංවිධාන ඉදිරිපත් කරන උෂ්ණත්වය නවත්තන එකයි අපි අර සියල්ල පිළිගැනීමෙන් කරන්නේ. හා හා ඔකේපා ඔහොමත් පුළුවන් කියනකොට වෙන්නේ මොකක්ද? අර උෂ්ණත්වයේ නගින අංශක ගණන් තමයි දන්නේ නැහැ. එහෙම පුළුවන් දෙහෙම දෙන්න පුළුවන් ධර්මම කරන්නේ. නෑ නෑ මම දන්නව නෑ කොයින් සම්පතෝ කියන්න ඕන මෙතනින් පොඩොක්කේ පොළොඩි ඕන් තැනකින් තියලා එතකොට උනේ මොකද එතනයි කියන්නේ කියලා රත්ජනයට අඩු කරගන්න ඒකයි බුදුහාමුදුරුවෝ කියන නිවන් දකින්නේ නිවන් අවබෝධ කරගන්න නිවනවා ඒතකොට නිවන් අවබෝධ කරන්නේ කියලා මේ බුලකින් පයින් එකක් නෙවෙයි නිවන කියන්නේ ඒ ඒ වෙලාවට රත් වෙන්න යම් හේතුවක් තියෙනවා යමක් හේතු වෙනවා ඒ රත් වීමට තියෙන හේතුව තමන්ගේ ඥාන සම්පත්තිය ඊසේ ජීවිතේ වලවට ජීවිත ක්‍රමයේද නිවන අර සමාජෙත් සමාජ ජීවිතෙත් ගෙදේ. ඒකෝද දැන් යා ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම යා නිවන් දකලා තියෙනවා. නා පිළිවෙත් පුරලා. ඔක්කොම අර ගොඩේ තියෙනවා කොහෙන් බැලුවත් ඒකට ඉලක්කමක් වැටලයි. යාට ලකුණක් වැටලයි. කොහොමද අර තියෙන්නේ? කොහොමද? ඔය තියෙන එකින් එකට පෙන්වන්න පුළුවන් අර කියන යම්කන් ප්‍රශ්න කරපු ජනී ඒ වින්දන අයිතිවාසිකම ඒ වටා එතිලා තියෙන ස්වરૂපයන් එක්ක අපේ දැනීම සම්බන්ධ කරලා ඒ ඒ ගාන Tamanta ජීවිතයේ දුකින් අයින් කරන ඒ අවස්ථාවේ අයින් කරන්න පුළුවන් ප්‍රමාණය එක පාරට අයින් කරන්න බෑ ඒ වෙලාව අයින් කරන්න පුළුවන් ප්‍රමාණයට ඒ අස්කලොත් ඒ අත්කිරීමම තමයි ඔය සීල සමාධි ප්‍රඥා කියන සීල ශික්ෂාව මේ දෙදරෝගෙන යන ක්‍රියාමාර්ගයක්. ඒතර ඒ පුජ්‍යලයා සීල නිත්‍යයි සමාධි නිත්‍යයි ප්‍රඥා නිත්‍යයි කොහොමද ඒ නිත්‍යයි? සීලයේ කිය දුස්සීලකම අයින් කිරීම. දුස්සීලකම අයින් කරනවා කියන්නේ මොකද්ද? තමන්ට අනර්ථය සිද්ධ කරමින් ලෝකයට අනර්ථය සිද්ධ කරන වචන පාවිච්චි කරන්නේ නැහැ ක්‍රියා කරන්නේ නැහැ කියන එකයි සීලයයි. එතකොට දැන් මේ පුජ්‍යලයා අර හැම එකකින්ම තමාගේ සිත නිවමින් ඉන්නකොට අනුන්ව තමන්ද රත්වෙච්ච හිතක් රත්වෙච්ච හිතකින් මිශ්‍ර සම්බන්ධ වෙච්ච වචනයක් කියවෙන්නේ නැහැ. යන්න මහත්යෝ කියනවා මිසක් ඵලයන් විඳින්න කියන්න බෑ. එච්චර ත්‍යාගී හිත රවුදු වෙන්නේ නැහැ. මොකද යා පේනවා ඒ වචනේ පාවිච්චි කරනකොට ටිකක් හප්පි වෙන්නේ. ඒක නිසා සත්‍යයම අදු වෙලා කියන්න පුළුවන් වචනේ මොකද්ද? ආ ඉතාලියට වචනයක් පාවිච්චි කරනවා සමහර භාෂාවකදී. එතකොට යාගෙන් එයාටම දැනෙනවා මගේ ළඟ සත්තු නොවිච්ච නිසා අනිත් මිනිහා ළඟ සත්තු උනේ නැහැ. මගේ ළඟ සත්තු නා නම් මා අසුර කරන මිනිහාගේ පස් කියලා. ඒක නිසා මේ අනුන්ට සේවය කිරීමේ මේ බෞද්ධ ලෑස්තියෙන් ඕන සමාජ සේවය කරනකොට ඒ සේවය අනිවාර්යෙන් අනුන්ට බලපාන. ලාම්පුවක් පත්තු කරපුවාම ලාම්පුව පත්තු වෙනවා ඒකේ ෆිලමන්ට් එක දැල්ල. නමුත් පත්තු වීම නිසා උපන්න වෙලිය. ඒක ලාම්පුවක් නේ. ඒ වගේම ලාම්පුව ලැස්තියෙන් නම් කයිකෝ අතෙන්ද එළිය දාන්න ඕන මෙතෙන්ද එළිය දාන්න ඕන ආදී කියන ඒ ඒක ලාම්පුවට පත්තු වෙනා නම් වෙන්නේ නැහැ. මොකද එළිය දී ඉතින් ඔය ඉඳලා ඒ ඉච්ඡක් ඕන නම් ලාම්පුවක් මම ලාම්පුව එළිය දෙනවා. ආ ඔය වටින්න පුළුවන් හැමතැනට වෙලා තිබුණේ මට. ඔච්චර ගාමකට. ඒ වගේ තමයි යහපත් අර සිතවිල්ල අර කාලෙන් හොඳට නෝකනකොට එයා සීලවන්තයෙක් වෙනවා නරක වචන කියන්නේ. ඒ වගේම නරක විදියට වචන කියන පුජ්‍යය ක්‍රියා කරන්නත් බෑ. නරක ක්‍රියාවකින් වයි දෙලිලා රමන වේකවති. ඒක නවත්තපු නම් නැවතිච්චා යාට කියන්නේ මොකක්ද? ඒක තමයි සීල ශික්ෂාව කියන්නේ. ජීවිතේ හැම වෙලාවකම ඕක තමයි අද වැඩේ. එයා ආ කරා පිරමි හිටියා ජීවන මාර්ගයක් ගෙනියනවා. මොකක් හරි රස්සාවක් කරනවා. ඒ විදිහ සමහරට මුත්‍යා දින මිනිහෙක් වෙන්න පුළුවන්. එයා රැකියාවට මුත්‍යාද්දට ප්‍රතිපදාව මෙහාට ගෙනියන්න පුළුවන්. එයා එතන ශ්‍රේෂ්ඨ බුදුහාමුදුරුවෝ කරු කරු මිනිස්සේ මුත්‍යා දින්නේ දුක් එක්කන්ද කණ්ඩෝනේ. ඒ මුත්‍ය නෑ මේකට සම්බන්ධයි. ඒ නිසා ශ්‍රේෂ්ඨ බුද්ධලේ ශික්ෂා දෙලෙන්නේ කෙනෙක් එතකොට එයා සීලෙන් ওই විදිහේ ගුණවත් වෙනකොට සමාධිය කියන්නේ සත්‍යච්ච. අධික රත්වීමක් නැති හිතට කියන එකක් ඒකට අපි කියනවා කෙලෙස් නැති හිත කියලා. යටපත්. කෙලෙස් කියන්නේ මොනවා හරි රත් වෙන එකක් තමයි කෙලෙස් කියන්නේ. හිත රත් කරන අදහසට කියනවා කෙලෙස් කියලා. දැන් ලෝභය, ද්වේෂය, මෝහය, මානෙ ආදී කොයි එකෙත් ගිනියම් කරන ශක්තියක් තමයි කියන්නේ. ඕන නැති වෙච්ච හැටි නිකම්ම බහැක්. බහලා. ඒ බහින හිතේ ඒ බාහිර හිතේ තීන නිත්‍ය ස්වરૂපය නිසා ඔහු විඳින රසය සැපය සනසිල්ල නිසා ඒකම මේ වැඩේ හැර මේ ක්‍රමය හැර මට මේ නැගමනේ කරන්නේ වෙන කිසිම ක්‍රමයකින් මේ සැපේ භුක්ති විඳින්න බෑ මම මුට අදි මුට වලට කරගහමි අද මම කොච්චර සපක් වෙනවද මට මුකුත් නෑ මාන්නය ආදී මොනම කුණු කම්බලයක් ඒ මුත් අදිනේ කෙනාටත් සතිකම් කරන ඒ පාලකයාට මේ එකම ක්‍රමය බොහොම යදිනවා. එයා සිංහාසනේ ඉඳන් කියනවා මට හරි සපයි කියලා. අර මිනිහා මුට්ට කරගාගෙන කියනවා මටත් ওই හරිම සපයි කියලා. එතන තමයි බුදුහාමුදුරුවෝ බුද්ධිය කියලා කතා කරන්නේ. බුද්ධිය කියන්නේ මොකද්ද? සත්‍ය අවදි කරන ශක්තිය. අරකට කියනවා අර විදි හිතිල්ලට කියනවා සීල ශික්ෂා. මේ ප්‍රඥා ශික්ෂා. ඒකට අපිට දැනෙන තේරෙන්න ඕන දැන්. අපි මේ බොහොම අමුතුම ජීවන රටාවක් හැටියෙන් අපි හිතුවා. මේ නිවන් දකින්න සුද වෙන්න දුකින් අයින් අමුතු ජීවිත නෑ කිසිම කතාවක් නෑ. ඒ ජීවිතන ක්‍රමය මං කියන්නේ මුත්‍යාදී නෙමෙයි නෑ නේද? ඒ ජීවිතන ක්‍රමයම ජීවිතේ සමසන ක්‍රියා මාර්ගයක දමල කරනකොට ඒකින් සංසිලා. අන්නේ සංසිල ලබන්න වමනා කරන සත්‍ය ඉස්සරහට තල්ලු කරන් තමයි මේ ප්‍රශ්නේ හැවෙන්නේ. ඔතන අන්තිම තේරුණා. ඕන වෙලාවක මේ වින්දනේ මිනිහාට අයින් වෙන්න පුළුවන් සිටිවිල්ලෙන්වත් ක්‍රියාවෙන්වත් නෙවෙයි අර අවශ්‍යතාවයේ උඩ මනෝදහමින් කියවන මනෝදහකින් නැත්නම් මොලේ නියම ශක්තියකින් කියන වැඩ. ඒක නවත්තපු හැටි වින්දනයක්. ඒ නැවැත්වීමට මේ සිත අයින් කරපැටිය පුළුවන් කියලා අර නිරෝධ සමාපත්තිය දෙන්නේ. ඔන්න ශාස්ත්‍රයෙන් මේ දැම්දෙනම වුණා. දැන් අදට කරන්න තියෙන දේශනාව අවසానයි. යම් කිසි කෙනෙක් යමක් අහන්න තියනවා ආන්න පුළුවන්. ප්‍රඥාවද? මහත් ප්‍රඥා මොකද? ඒ මනෝ ධාතු කියන්නේ ඒ නිම්ම ඈ පරමාණු තියෙන යම් කිසි කාන්දමක ප්‍රමාණය තමයි මනෝ ඒ ප්‍රමාණය උසුරාගෙන සිටින ශක්තිය තමයි මනෝ ධාතු කියන්නේ මනෝ විඥානය කියන්නේ ඒ ශක්තිය චලනය කිරීමට සමත් යම් කිසි දෙයක් චලනය කරන අන්න ඒකට කියනවා මනෝ විඥානය. මොකද අර චලනය මේ නිම්මට අනුව දුන්න සංඥාවෙන් මේ සම්බන්ධතාවයේ දැන් මේක චලනය. එකම දේ උසුලාගෙන සිටීමක් ක්‍රියාවට වැටීමක් කියන එක තමයි දෙකින් කියන්නේ. මොකද මහත්යාන්නේ නැද්ද? හොඳයි. නිස්කරයම නෙමෙයි විදින්නු ආයතන මාවල් නෑ අවසානයේ දැන් ඔබ වහන්සේගෙන් අවසර ලැබුණා අපි කැට ආකෘතියක් හදාගෙන ඒක ඇහුවොත් කවුරුන් මොකක්ද කියලා දන්නේ නෑ කියන්නේ. මෙච්චර දවස් ගන්න අපි සැතේ ඇවිල්ලා තියෙන්නේ දුක් විඳින්නේ නෑ. එතකොට මේ යුක්තියෙන් අපිට යුක්තියෙන් හැංගීම අපිට ලැබුණේ විචක්ෂණයෙන් අපි අහගත්ත දේ කියන්නේ මේ යුක්තියෙන් බව දැනගන්න. ඒ වගේම අවසර දැන් මේ කතාවක් කියන නැතුවම දැකුවේ. ඒකත් අපිට විචක්ෂණයෙන් වැඩිච්ච අදහසක් නිසා ඒකත් තේරෙනවා. ඔව්. ඒකද මට කියන්න දෙයක් නැහැ ඉතින් කොහේම ප්‍රශ්නය අහලා කොහේම උත්තර දීලා වැඩි අවසන් කළා. ඒක හරියද කියලා යහුවේ. ආයෙම හරියි. ඉතින් පින්නතුනි රැවෙන් ඉස්සෙල්ලා හරියාගෙන මේ අපි එහා මෙහා යමු දැන් මේ පින්නත් පින්ස හැමදාම මේ විදිහට මෙතන උත්සාහ කරන්නේ මොකද ජීවිතේ අර විඳින්න තියෙන ලැබෙන්න තියෙන දුක්වල තත්ත්වය දැන් තේරුණාට පස්සේ අනේ මේකෙන් බේරෙන්න ඕනේ කියලා හිතක් පහළ වෙනවාමයි. ඉතින් මේක කොයි ආකාරයෙන් වුණත් දැහ මේ මේ විතරයි ලෝක ධාතුවේ දුකින් නිදහස් වීමට මඟක් තියෙන ඕනෝ කෙනෙක් ඉදිරියේ අපට ඒ බය වෙන්න පුළුවන්. ඒකට ඒක නිසා මේ පින්නක් පිළිස. මෙසේ මේ ආකාරයෙන් පිළිපැදීමින් මෙයාට වෙන්නා වූ යහපත සලකා. ඊට අනුව සතුටටපත් වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අපාබැසුරු කරන්නා වූ ස්ථානට අධිග්‍රහිත සියලුම ජීවරාශීන් මෙයා මේ පින් අනුමෝදන්නේ. මේ සෑම ජනාදෝ තම තමන්ගේ ජීවන රටාවන් දුකින් තොර වූ සත්‍යයෙන් සකස් කර ගැනීම සඳහා දී ඇති කායක් කළ හැකි උපකාරයක් කරත්වා. මේ විරාජ සමූහයාට තම තමන් නමින් දෙකී මේ පල්ලෝගේ මෞඛ්‍ය ආදී නාට්‍ය වර්ගයටත් බෝත පින්තුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ ශක්තිය කාම්පයෙන් සියලු දුක් නිවාරණා වමා මහ නිවන් පිණිස හේතු වේවා යන්ති සත්‍යයෙන් එක්තාවතා චම්මේ කියනවා තියෙන බින්දෙනි ධම්ම. සමදවියන් සලවියවා කියලා ප්‍රාර්ථනා කරගෙන අභිවාදන සීලිස නිච්ඡම් බුද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සම්ප සම්පත්තිනේ උච අතෝ නිබ්බාන සම්පත්‍ති නිනාතේ සමිඤ්ඤතු